කර්ම රැස් කිරීමයි. කර්ම අස්කිරීමේ ක්‍රමය පළමු වරට ලෝකයාට පහදා දුන්නේ තිලෝගුරු බුදු ප්‍රජානන් වහන්සේ. අද වගේ අසලපුර පසළොස්වක පොයේ දවසක ඒ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට කර්ම අස්කිරීමේ ක්‍රමය පහදා වදාලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් අද අපි මාතෘකා වශයෙන් තබා ගත්තෙත් ඒ කාරණයට අදාළ ගාථා ධර්මයකුයි. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ බේලට්ටි සීස කියන තෙරුන් වහන්සේ සම්බන්ධයෙන්ුයි. මේ බේලට්ටි සීස කියන මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ උන්වහන්සේගේ අතීත ප්‍රවෘත්ති වශයෙන් සඳහන් වෙන්නේ මෙහෙමයි. අර මේ පින්නතුන් අහල ඇති උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියලා ජටිල තාපසයන් තුන්දෙනෙකු ප්‍රධාන දහසක් පිරිසක් බුදුරජාණන් වහන්සේ 이르ති ප්‍රාතිහාර්ය මගින් দমনය කළ ප්‍රවෘත්ති ධර්මයේ සඳහන් වෙනවා. අන්නේ උරුවෙල කාශ්‍යප තාපසයාගේ පිරිසේ හිටපු කෙනෙක් මේ බේලාටිසීස හාමුදුරුව කලින් ආදිත්‍ය පරියාය සූත්‍ර දේශනාව අහලා ඒ දහසක් දෙනාම රහත් වුණා. මේ බේලාටි සීස තෙරුන් වහන්සේත් ඇතුළුව. මේ බේලාටි සීස තෙරුන් වහන්සේ බොහොම විවේකයට ප්‍රිය කළ අල්පේච්ඡ ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ බොහෝ විට ආරණ්‍යගතව වාසය කළා. ඒ විදිහට ආරණ්‍යගතව වාසය කරන එක් අවස්ථාවක උන්වහන්සේට අදහසක් පහළ වුණා. මට මේ දිනපතා ගමට පිණ්ඩපාතේ සඳහා යාමත් කරදරයක් කියලා ඒකට යම්කිසි අමුතු විදියේ ක්‍රමයක් යොදාගත්ත පිණ්ඩපාත ක්‍රමයක්. මොකද්ද? පිණ්ඩපාතේ වැඩලා එක වීදියක දවසට අවශ්‍ය ආහාර ලබාගෙන පැත්තකට තැනකට ගිහිල්ලා වළඳනවා. වළඳලා ඉවර වෙලා ඒ කාලය ඇතුළතම තවත් වීදියක පිණ්ඩපාතේ ගිහිල්ලා තනිකර බත් විතරක් ලබාගෙන ඒක ගෙනහිල්ලා කැලේට තමන්ගේ කුටියට අවුවේ වේලලා දින ගණනක් සමාධියට නිරෝධ සමාපත්තිය ආදී දින ගණනට ධාන සුඛයෙන් ඵල සුඛයෙන් වැඩ ඉඳලා අවදි වෙලා කුසගින්න මැකෙන්න පමණක් අර වේලිච්ච බත්තික වතුරෙන් තෙමාගෙන වළඳනවා. එයින් කරන්නේ මොකද්ද? අර නිර්ාමිෂ සුඛය නිසා අර ගමට වැදීමේ කරදරයක් හැටියට සැලකලා දින කීපයකට වරකුයි පිණ්ඩපාතේ වඩින්. මේ හැසිරීම දැකලා සංඝයා වහන්සේලා වුව මොකද ඇවත්නි මේ ඉඳ හිටලා පිණ්ඩපාතේ වඩින්න. ඔන්න විස්තරේ කිව්වහම ඒ සංඝයා වහන්සේලා විවේචනය කළා. කොහොමද මේ සංඝයා වහන්සේ නමක් තැන්පත් කර තබාගෙන ආහාර වළඳන්නේ? ඒක ගැලපෙන්නේ නෑ නේද? කියලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. බුදුරජාණන් වහන්සේත් ඒකට එක්තරා ප්‍රමාණික ගර්හාවක් කරමින්ම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ විදිහේ අවතකට පැමිණෙන අන්දමේ දෙයක් සිද්ධ වුණා බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට ඒ වැරදිකට සංඝයා වහන්සේලාට මෝගපුරිස කියලා කියන්නේ හිස් පුරුෂයා කියලා දැඩිව නිග්‍රහ කරනවා මේ අවස්ථාවේ එහෙම නෙවෙයි බේලාටිසීස කියලා කියන නමින් මේ හැමදලා ඒක නොපහන් වූවන්ගේ පහන් වීම පිණිසත් පහන් වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිසත් හේතු වන දෙයක් නොවේ කියලා ශාසන අනාගතයේ දිහා බලලා විශේෂ ශික්ෂාපදයක උත්පැනෙව්වා යම් කිසි භික්ෂුවක් ආහාර ද්‍රව්‍යයක් කෑ යුතු අනුභවය කළ යුතු යම් කිසි ආහාර ද්‍රව්‍යයක් තැන්පත් කර තබාගෙන වළඳනවා නම් දවසකට වඩා එහෙම නැත්නම් තමන්ගේ ආහාර ගන්න වේලාව ඉක්මවලා ඒක පාචිත්‍ය කියන විනය අවතකට අහු වෙනවා කියලා එහෙම ශික්ෂාපදයකුත් පෙන්වුවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කළා. ඒක තුලින් සියුම් මන්දමින් පෙන්눔 කළා. අර සාමාන්‍යයෙන් කෙනෙක් ආහාර රැස් කරන්නේ මහිච්ඡතාව නිසා, ආසාවන් වැඩිකම නිසා සුඛෝභෝගීත්වයට කැමැත්ත නිසා. නමුත් මේ බේලට්ටිසි ස්වාමීන් වහන්සේ අල්පේච්ඡතාව නිසා ඒක කළේ ධාන සුඛයට ඇති යල්ම නිසායි. ඒ වගේම ඒ ශික්ෂාපදයක් පනවන්න කලින් ඒක කරපු නිසාත් ඒ අතින් නිර්දෝෂී. ඉතින් මේ ගාථාව තුලින් පෙන්눔 කරනවා ගැඹුරු අර්ථයකින් ඒ ධර්මකාරණයකට සම්බන්ධ කරලා ඒ බේලට්ටිසිස තෙරුන් වහන්සේගෙන් නිර්දෝෂී බව. දැන් අපි මේ ගාථාවේ නැවතත් මතු කරලා ඊළාට ඒකේ අර්ථය තේරුම් ගන්න බලමු. යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාසේව සකුන්තානං ගති තේසං දුරන්නය යම් කෙනෙකුන්ට රැස් කිරීමක් නැද්ද යම් කෙනෙකුන් විසින් භෝජනයේ යථා ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන තිබෙනවද යම් කෙනෙකුන්ගේ ගොදුරු බිම ශුන්්‍යත අනිමිත්ත කියලා කියන විමෝක්ෂයන්ද ඒබඳු ඒ අයගේ ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ සිත ප්‍රවෘත්තිය එහෙම නැත්නම් ගිය මඟ ගාථාවේ කියවෙන හැටියටම පරිවර්තනය කළොත් ගිය මඟ අහසෙහි කුරුල්ලන් ගිය මඟ වගේ සොයාගත නොහැක. දුර අවබෝධය සොයා ගන්න බෑ. ඒක බොහොම ගැඹුරු අර්ථ ඇති ගාථාවක්. අපි මේ පියවරෙන් පියවරට මේ ගාථාව තෝරන්න වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ආකාරයට දැන් අපි ඒ පළවෙනි පදේ ගත්තොත් යේසං සම්නිචයෝ නැති යම් කෙනෙකුට රැස් කිරීමක් නැද්ද කියන එක ඒ රැස් කිරීම අර්ථ දෙකකින් පෙන්වු කරන්න පුළුවන් දැන් මෙතන ගාථාවෙන් පෙන්වු කරන්නේ කර්ම රැස් කිරීමයි ගාථා කතාන්තරයෙන් සාමාන්‍යයෙන් අදහස අර ප්‍රත්‍යයෙන් රැස් කිරීම සිව්පසයේ රැස් කිරීම ඉතින් රැස් කිරීම දෙආකාරයයි ලෝකේ නමුත් මෙතන ගැඹුරින් ගත්තොත් කර්ම රැස් කිරීම. යේසං සම්නිචෝනත්ති කිව්වේ අන්න ඒ රහතන් වහන්සේලාට කර්ම රැස් කිරීමක් නැහැ. 아무තුවෙන් කර්ම නැවත උත්පත්තියක් ලබා දෙන අන්දමේ කර්ම රැස් කිරීමක් නැහැ. ඊළඟට ඒ රැස් කිරීමක් නැති වගේම ඊළඟට යේ පරිඤ්ඤාත භෝජන ආහාරයේ හරියාකාර තේරුම් අරගෙන තිබෙනවා. මේ තේරුම් ගැනීම හරියාකාර තේරුම් ගැනීම කියන එකත් අවස්ථා වශයෙන් ධර්මය හඳුන්වලා තියෙනවා. තුන් ආකාරයකින් තේරුම් ගත හැකි ආහාරයේ தත්ත්වය. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා ධර්මානුකූලව ආහාරය පිළිබඳ අවබෝධ මට්ටම් තුනක් දක්වලා තියෙනවා. ඥාත පරිඥා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා ආහාරය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. මේ මේ කැඳ බත් නෙවෙයි, මේ බත් කැඳ නෙවෙයි කියලා ඒ විදිහට ආහාරයේ බැලු බැලමට පෙනෙන தත්ත්වය තේරුම් ගැනීම. තීරණ පරිඥා කියලා කියන්නේ ඒ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින් එහෙම නැත්නම් ඒ ආහාරය පිළිබඳ පිළිකුල් සංඥාව ආදී මතු කර ගැනීමෙන් ධාතු සංඥා පිළිකුල් සංඥා ආදී මතු කරගෙන එක භාවනාවට ලක් කිරීම ගැන තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වශයෙන් තීරණය කිරීමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මතු කර ගැනීමයි. ආහාරය පිළිබඳ පිළිකුල් බව. ආහාරයේ පටික්කුල සංඥා කියලා කියනවා. ආහාරයේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීම. ඒකයි තීරණ පරිඥා. ඔන්න ඒක අනිත්‍ය අවබෝධ මට්ටම. අවසානයේ දෙකෙන් පහාන පරිඥා කියලා කියනවා. ප්‍රහාණය කිරීම පිළිබඳ අවබෝධය. ඒ ප්‍රහාණය කියලා කියන්නේ ඒ ආහාරය පිළිබඳ ඡන්ද රාගය කියලා කියන ඇල්ම. ආසාව ඇල්ම කියන ඒවා දුරු කිරීම. අර කියාපු භාවනාවෙම අවසාන ප්‍රතිඵලය වශයෙන් තියෙන්නේ සති සම්පජාඤ්ඤයත් ඇතිව ඒ ආහාර ගැනීම භාවනාවක් හැටියටම කරන අවස්ථාවේදී ඒකේ අන්තිම කෙලවර මොකද්ද? ඒ රස තෘෂ්ණාව ඉවත් වෙනවා. රස තෘෂ්ණාව වෙනවා. එතකොට මේ ධාතු හතරක් ධාතු හතරක් ඇතුළට යනවා වගේ. අන්න ඒ විදිහේ අන්න ඒක පාන පරිඤ්ඤා. ආහාරයේ යථා ස්වභාවය චන්තරාග ප්‍රහාණය තුලින් ආහාරය කියන එක සාමාන්‍ය ලෝකයා තුල ඒක තුල ගිජුවක් ගිජු කිරීම ගිජු බවක් තියෙන ලොල් බවක් තියෙන. ඒ ගිජු බව ලොල් බව ඇති තැහැරෙන තරමට අවබෝධය ගැඹුරු වීමයි අන්තිමට අර කියාපු පහාන පරිඥා කියන. ඔන්න එතකොට අවබෝධ මට්ටම් තුන. යේ පරිඥාත භෝජන. ඊළඟට ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඔන්න ගැඹුරු හරියට එනවා. ශුඤ්‍යත දැන් නිවන පිළිබඳව විමුක්ඛ මුඛ හැටියෙන් උද්දක් වෙනවා විමුක්ෂ තුනක් හැටියට දක් වෙනවා අපි කවුරුත් අහලා තියෙනවා නිවන් ලබා ගැනීම සඳහා ත්‍රිලක්ෂණය වැඩි යුතු බව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය ගැඹුරට කෙලවරටම වැඩුවාම ඒකේ ප්‍රතිඵලය මොකක්ද නිමිත්තක් නැති වෙනවා හිතට නිමිත්තක් අහුවෙන්නේ නැහැ නිත්‍ය සංඥා උඩයි හිතට නිමිති අහුවෙන්නේ එතකොට රහතන් වහන්සේලාගේ ඵල සමාපත්තිය තුලදී අර අනිමිත්ත తත්වයයි තියෙන්නේ නිමිති හිතට අහු වෙන්නේ නැහැ. ඒක නිසාම අර හිත නිෂ්කලංක ස්වභාවයක්, විමුක්ත ස්වභාවයක් ඒ තුලින් ඇති වෙනවා. ඒකටයි කියන්නේ අනිමිත්ත විමුක්ඛ කියලා. ඊළඟට ශුන්්‍යත කියලා කියන්නේ ශුන්්‍යතෝ අනිමිත්තෝ. ශුන්්‍යත කියලා කියන්නේ අනාත්ම. දැන් එතනින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි ඒ ක්‍රමයට ගත්තොත් අනිත්‍ය ලක්ෂණය කෙලවර අනිමිත්ත. දුක්ඛ ලක්ෂණය කෙලවර අපනිහිත. අනාත්ම ලක්ෂණය කෙලවර තමයි ශුන්්‍යත. දැන් මෙතන මේ ගාථාවේ අර දෙකක් සඳහන් වෙලා තුනත් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ අපණිහිත කියන එකත් මේකට අයිති. අර විමෝක්ෂය තුනම. ගාථාවේ පදේ ගැළපීමට කියන්නේ කියන අධ්‍යාහාරින් කියලා කියන එක අපි තේරුම් ගත යුතු දෙයක් හැටියට අපණිහිත කියන එකත් මේකට අයිති. ඉතින් ශුන්්‍යත කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය කෙලවර. ආත්ම ලක්ෂණය තුලයි අපිට පැවැත්මක් පිළිබඳ අවබෝධයක් එන්නේ. ශූන්‍ය වශයෙන් වැටහෙනකොට හිස් බවක් වැටහෙනකොට එතන පැවැත්මකුත් නැහැ. එතකොට ඒකත් විමුක්තියක්. ශුන්්‍යත විමුක්තියක්. අර දුක්ඛ සංඥාවේ කෙලවර තමයි අප්පනිහිත කියන එක. ඒක මෙතන වචන වශයෙන් සඳහන් නැතත් අධ්‍යාහාරය වැටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තේරුම් ගත යුතු දෙයක් හැටියට එතන අයිති හැටියට අප්පනිහිත කියලා කියන්නේ තෘෂ්ණාව ඉවත් වුණු තැන ආසාවල් ඉලක්කයන් වශයෙන් සිතට යමක් වැටහෙන්නේ නැහැ. එතකොට හිත ඒ පැත්තෙන් නිමිති වලිනුත් විමුක්තයි. ඉලක්කාදියකුත් නැහැ. ඒ වගේම ආත්ම සංඥාවක් මම මේ මාගේ කියන හැඟීමකුත් නැහැ. ඒ විදිහේ පුදුම ගන්ධමේ විමුක්තියක් මෙතන මේ ඵල සමාපatti తත්වයේ නිවනම ඒ වචන පද තුنين හැඳින්වනවා කියලා සාමාන්‍යයෙන් තේරුම් ගත්තාම ඇති. ඉතින් ශුන්‍යතෝ අනිමිත්තෝජ විමුක්ඛෝ අන්න ඒ විමුක්ෂයන් තමයි ගොදුරුමීම. ඒකයි ගොදුරුමීම. ඉතින් ඒ ඒ ගොදුරුමීම ඇති අයගේ යන මඟ මෙතන අපි තේරුම් ගන්න ඕන මේ කියන ගොදුරුබිම නම් සිත පිළිබඳ ගොදුරුබිමක්. එතකොට ඒ ගොදුරුබිමේ සිත හැසිරෙනකොට ඒක හරියට සිත යන මාර්ගය සොයා ගන්න බෑ. ඒකයි කියන්නේ අන්තිම පදයෙන් ආකාශේව සකුන්තාණං ගති තේසං දුරන්නය. උන් ගිය මඟ එහෙම නැත්නම් උන්ගේ චිත්තාචාරය උන්ගේ සිත යන ආකාරය අහසෙහි කුරුල්ලන් ගිය මඟ වගේ සටහන් නෑ සොයා ගන්න බෑ මේ පැත්තෙන් ගියා අර පැත්තෙන් ගියා මේ පැත්තෙන් ආවා කියලා කියන්න බැරි පුදුම විදිහේ තත්වයක් ඒ සිතේ ප්‍රවෘත්තිය. අර ශුන්්‍යත අනිමිත්ත අපනිහිත විමුඛ කියන සිත. ඔන්න ඕකයි එතකොට ඒ එක මට්ටමකින් අපි මේ ගාථාව තේරුවා. දැන් තව තවත් ඈතට යනවා නම් මේ පදම තමයි අපි ඊළඟ මට්ටමේදී මීට වඩා ක්‍රමක්‍රමෙන් ගැඹුරට යන හැටියට තෝරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අර කිව්වනේ යේ සංසන්නිච්චෝ නැත්ති කියලා. ඒ කර්ම රැස් කිරීම පිළිබඳ කතාවේදී. ඇත්ත වශයෙන් අතීත යෝගීන්ට බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් සිටිය ඍෂිවරුන්ට පවා සංසාරයේ භයානකත්වයේ වැටහුණා. නැවත නැවත පුදුමාන්තීපදී මෙරි මෙරි යන බව. මේක නවත්ත ගන්න ක්‍රමේ කොහොමද මේක නවත්තන්නේ කියන ප්‍රශ්නයයි තිබුණේ. ඒ වගේම ඔවුන්ට පෙනුන කර්මානුරූපව උත්පත්ති හැදෙන හැටි. නමුත් මේ කර්මය නැති කරගන්න හැටි තේරෙන්නේ නැහැ. ඉතින් ඒකමයි ඔය නිගණ්ඨයින් එහෙම ශරීරයට වද දීලා ශරීරයට දුක් දීමෙන් මේ කර්ම ගෙවා දාලා අතීත කර්ම ගෙවා දාලා අලුතෙන් කර්ම රැස්න කිරීමෙන් මේ කර්ම ගෙවා දාන්න පුළුවන් කියන ඒ වැරදි ස්ථාවරයේ පිහිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබා ගත්තට පස්සේ මේ කර්ම අස්කිරීමේ ක්‍රමය තෝරගත්තු බව සඳහන් වෙන එක්තරා වැදගත් සූත්‍ර දේශනාවක කියවෙන මෙන්න මෙහෙම කර්ම හතර වර්ගයක් ගැන. එක කර්ම වර්ගයක් තියෙනවා කළු විපාක දෙන කළු කර්ම. කළු විපාක දෙන කළු කර්ම. ඊළඟට සුදු විපාක දෙන සුදු කර්ම. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම. තුන්වෙනි ගණනේ. හතරවෙනි ගණය මොකක්ද? නොකලු නොසුදු විපාක දෙන නොකලු කර්ම ඒ කියන හතරවෙනි වර්ගයේ කර්ම ක්ෂය කිරීම සඳහා කර්මයන් ඉවත් කිරීම සඳහා උපකාර වෙනවා කියලා ওই විදිහට ඒ එක්තරා දේශනාවක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට ඕවා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ විදිහටයි අර පළවෙනි ගණය කලු විපාක දෙන කලු කර්ම හැටියට හඳුන්වන්නේ යම් යම් පාප කර්ම තිබෙනවා ඒ වායු විපාක වශයෙන් ඒකාන්ත දුක ඇති නිරේ උත්පත්තිය ලබා දෙනවා. නිරේ උත්පත්තිය. තවත් සුදු කර්ම කියලා කියන්නේ ඒකාන්ත සැප ස්වභාවය ඇති සුභ කින්න කියලා කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබා දෙන කර්ම. කළු සුදු කර්ම කියලා කියන්නේ ඔය සැප දුක් දෙකම ඇති මනුෂ්‍යාත්ම භාව, ඇතැම් දිව්‍යාත්ම භාව, ඇතැම් പ്രേත යක්ෂාත්ම භාව සැප දුක් දෙකම කවලමට තියෙනවා. අන්න ඒක අර මිශ්‍ර කර්ම. හතරවෙනි ගණය දක්වන්නේ ඔය කියාපු තුන් ගණයම නැති කිරීම. ඔය තුන් ගණයම කර්මයන් නැති කිරීම සඳහා ඇති කරගන්න චේතනාවමයි. තවත් විදිහකට කියතොත් ඒක හඳුන්වලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට. අන්න එතකොට පැහැදිලි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි මේ කියන මධ්‍යම ප්‍රතිපදාව නමින් මේ ධම්මචක්ක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන ඒ මහා පුදුමන්ද මේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි කර්මක්ෂය කිරීමේ මාර්ගය. එතකොට ඒකයි අපි අර ආරම්භයේදී කිව්වේ කර්ම රැස් කිරීමේ ක්‍රමය. කර්ම අස් කිරීමේ ක්‍රමය පළමු වරට සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඉතෙක් ලෝකයාට එක ගැටලුවක්ව පැවතුණා. ඉතින් කොයිතරම්ද කියතොත් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා මුලදී ඒ කාලේ තිබුණු සම්මතව පැවතුණු මතය නිසා නොමග ගිහිල්ලා වගේ අපි අකවුරුත් අහලා තිනවා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ තිබුණු මතය අනුව කල්පනා කරා දුක්ඛේනේව සුඛං අධිගන්තම්බං දුකෙන්මයි සැපය ලබා ගන්න පුළුවන් කියලා ශරීරයට අනේක විද දුක් දුන්නා උපක්‍රමයෙන්ම දුක් සලසා ගත්තා. නානාවිද වෘත ඊළඟට ඒ වගේම ආහාර අඩු කරලා කොටින්ම මේ උදරයේ හැම පිටකොන්දේ ඇලෙන තරමට මහා පුදුමන්දමේ දුෂ්කර ක්‍රියා සමයේ පින්තූර පිළිම එහෙම මේ පින්නතුන් දැකලා ඇතිනේ පුදුම හිතෙනවා. ඒ තරම් බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සූත්‍ර දේශනාවක ප්‍රකාශ කරනවා මම මේ අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් කිසිම තවුසකුණ නොදරූ තරම් කටුක දුෂ්කර වෘත මම පිළිපැදලා දුක් විඳ ශරීරයට දීලා තියෙනවා. නමුත් යම් අවස්ථාවක මම කල්පනාවේ වැටුණා මේ තරම් දුෂ්කර ක්‍රියා කළත් මට මේ උත්තර මනුෂ්‍ය ධර්ම වූ මේ නිවන ලබා ගන්න බැරි වුණා කියලා අවබෝධය ආවම මං කල්පනාවේ වැටුණා වෙන මාර්ගයක් තිබෙනවද සම්බෝධිය සඳහා වෙන මාර්ගයක් තිබිය හැකිද සම්බෝධිය සඳහා කියලා ඔන්න කල්පනාවේ වැටුණා. ඒක තමයි මේ තීර්ණාත්මක අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේගේ සිහියට නැගුණා අර කුඩා අවධියේදී කුමාර අවධියේදී තමන්ගේ පිය රජුගේ වප්මඟුල් අවස්ථාවේදී ජම්බුගහ යට සිසෙල් සෙවණේ අර ප්‍රථම ධානයට සම්බන්ධුණු අවස්ථාව. ඒක සිහිපත් වෙලා ඔන්න ඒ ප්‍රථම ධානය ගැන සඳහන් වෙන්නේ කොහොමද? කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් ඉවත් වූ විවේක සුඛයක් ඇති අවස්ථාවක්. ඒ ප්‍රථම ධානය පිළිබඳව සඳහන් වෙන්නේ. අන්න ඒ සුඛය මතක් වුණා. ඒකට ඊනාට බුදුරජාන් වහන්සේ කල්පනා කළා, "ආ මේක වෙන්න පුළුවන් නේද සම්බෝධියට මාර්ගය? මොකටද මම බය වෙන්නේ? යම් සැපයක් කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා තියෙනවා නම් ඒ බඳු සැපයට මම බය වෙන්නේ මොකටද?" ඒ වගේම ඒ එවන්දු සැපයේ නොඇලී නමුත් එයින් ප්‍රයෝජනය ගන්න ඕන කියන ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේට ආවා. අන්න එතනයි මැදුම් පිළිවෙත. ඔන්න සලකා ගන්න පුළුවන්. නිගණ්ඨයන්ගේ මතයේ තිබුණේ ඒකාන්ත දුක්. ශරීරයට ඒකාන්ත වශයෙන් දුක් දීම තුලින්මයි සම්බෝධිය එහෙම නැත්නම් විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අන්තියට ගිහිලා මෙන්න මේ කියපු තීර්ණාත්මක අවස්ථාවේදී උන්වහන්සේගේ මතකයට නැගිලා අතීතයක් තමන්ගේ කුමාරාවදිය ඒ විදිහට ඔන්න මධ්‍යම ප්‍රතිපදාවට බැස්ස අවස්ථාව. මේක තමයි ඔන්න සම්බෝධිය සඳහා මාර්ගය. අන්න ඒ නිසා තමයි අපිට දැන් බොහෝ දිනා සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේට හිටිය ගුරුවරයෝ තමයි ආලාර කාලාම උද්දකරාම පුත්ත කියලා එහෙම හිතන්නේ. නමුත් ඒ කාරණේ වැරදි. මොකද අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් පස්සේ ධර්ම දේශනා කරන්න වඩින අවස්ථාවේ උපක ආජීවකය හමු වුණාම උපක ආජීවයට එක්තරා ගාථාවකින් තමන්ගේ ඒ බුද්ධත්වය ප්‍රකාශ කර වදාලා ඒ ගාථාව තුල තියෙනවා ඒ ගාථා දෙකෙන් ප්‍රකාශ කරා නමේ ආචාර්යෝවත් මට ආචාර්යවරයෙක් නැහැ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ බොරුවක්ද කිව්වේ? මට ආචාර්යවරයෙක් නැහැ කිව්වා. ඇත්ත වශයෙන්ම අර දෙන්න ආචාර්ය කියලා කියන්න බැරි තත්වයක්. මොකද ඒ ඒ ආචාර්යවරු දෙන්න ධානය ගැන කියනවත් එක්කම තොල හොල්ලනකොට බුදුරජාණන් වහන්සේට ඒ ධාන තත්ත්ව ලැබිලා ඉවරයි. ඒකයි මේ ආචාර්යවරු දෙන්න. එහෙනම් ගෝල තත්ත්වය ගෝලයාටම බාර කළා. අපි දෙන්නම මේ පිරිස රැක බලාගනිමු කියලා. අර ශිෂ්‍යයා ගුරු තත්වයටපත් කරගත්තා. ඒ තරමට මේ කතන්තර සඳහන් මේ පින්නතුන් අහලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි කල්පනා කරන ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේට ආචාර්යවරයෙක් හිටියයි කියලා කියතොත් අපිට කියන්න වෙන්නේ ඒ ආචාර්යවරයා සිද්ධාර්ථ කුමාරයයි. අර ලපටියා. ලපටි සිද්ධාර්ථ කුමාරයා තමයි රාජාචාර්ය වුණේ. මොකද ඒකේ අදහස? බුදුරජාන් වහන්සේ ඒ දීර්ඝ කාලයක් පිරූ පාරමී ශක්තියමයි අන්තිමට Tamanට පිහිට වුණේ. ඒක හිතා ගන්න තියෙන යම්කිසි කර්මාවරණයක් නිසා හෝ ඒ කාලයේ පැවතුණු ඒ වැරදි මතයක් නිසා හෝ බුදුරජාන් වහන්සේ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. නමුත් අර තීර්ණාත්මක අවස්ථාවේ අන්න Tamanගේ අර සම්බෝධ අතීතයෙන් අරගෙන ඕ පාරමී ශක්තිය සිහිපත් කරගෙන ඒ කුඩාම කුමාර අවස්ථාවේදී ධානයට සම්බන්ධුණු එතනයි තීර්ණාත්මක අවස්ථාව. එතන තේරුම් ගත්තා මේක තමයි නියම මාර්ගය කියලා. ඉතින් ඔන්න ඔය කාරණය. එතකොට ඒක නිසා කර්ම අස්කිරීමේ ක්‍රමය නිගණ්ඨයින් කළා වගේ උන්ගේ අදහස තිබුණේ මේ හැම දෙයක්ම ලෝකයාට සිද්ධ වෙන සැප දුක් හැම එකක්ම පෙර කරන ලද කර්මයේ විපාක හැටියට. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ කයට නානාවිද දුක් උපක්‍රමයෙන් පමුණුවලා ඒ මගින් අතීත කර්ම ගෙවා දමලා නැවත කර්ම නූපදින ආකාරයට වස්ත්‍රයත් ඉවත් කළා ආහාරත් නොගෙන හැසිරීමයි කියලා. අන්න ඒක තමයි ඒක තුලින් අන්තයට කියන නිගණ්ඨය. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා චේතනාව කියන එක කර්මය. කර්මයමයි චේතනාව. ඒක වර්තමානයේ හා සම්බන්ධයි. සියල්ලම අතීත කර්මයෙන් සිදුවෙනව නෙවෙයි. වර්තමාන මොහොතේ ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. එපමණක් නෙවෙයි අර විදිහේ අකුසලයන්ගෙන් කාමයන්ගෙන් ඉවත් වුණු සැපය ධානසුය ධානසුය උපකාර කරගත යුතුයි. ධානසුය ප්‍රතික්ෂේප කරන්න බෑ. උපකාර කරගන්න ඕන නමුත් එහිම නොගැලී සිට ඒ ධාන සුඛය උපකාර කරගෙන විදර්ශනා වැඩි යුතුයි. ඒ හැම එකක්ම උපකාර කරගන්න විමුක්තිය සඳහායි. ඔන්න විදිහේ මැදුම් පිළිවෙතක්. ඒක ඊටාම සියුම් කාරණයක් එතන. ඉතින් ඒ කාරණය දැන් අපි කිව්වේ අර කර්මස් කිරීමේ ක්‍රමය මේ පමණකින් මේ පින්නතුන්ට තේරුණා නම් ඒ තාක් ලෝකයා හිතුවේ සාහුසන් එහෙම හිතුවේ කයර දුක් දීම තුලින් මේ කර්ම පස් කරන්න පුළුවන්. මෙන්න මේ සියුම් මන්දමේ ක්‍රමයක් දැක්ුවා. ප්‍රජානවා ඒ කියන්නේ මැදුම් පිළිවෙතක් වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක තුල අන්නාර කියාපු ධාන සුඛය සම්මා සමාධිය දක්වා යන එක්තරා පුද්ගල සංතානයේ විශාල පරිවර්තනයක් සිදු වුණාට පස්සේ එමගින් අවසානයේ ඒ ධානය උපකාර කරගෙන එහිවත් ඇලී නොසිට ධාන සුඛයවත් ඇලී නොසිට විදර්ශනාවට හරවලා ත්‍රිලක්ෂණය වටහා ගැනීමෙනු නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ওই ටිකයි ඒ ඒ මුල් කොටස ගැන තරමක් දුරට විග්‍රහ කළොත් ඊළඟට ඊළඟට කියුණානේ ආහාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධය පූර්ණ අවබෝධය එතන ගැනත් කියන්න ඕනේ ඒක බොහොම හිත භාවනා යෝගී පින්නතුන්ටත් උපකාර වෙන්න පුළුවන් ආහාරය පිළිබඳ බඳු පිළිවෙතත් ඊටාම් වැදගත් ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. තර අවස්ථාවක මෙහෙම කියලා තියෙනවා ආහාර සම්භූතෝ අයංකායෝ. මේ ශාරීරික ආහාරය නිසා හටගත්තු එකක්. නමුත් ආහාරං නිසාය ආහාරෝ පහතබ්බෝ. ආහාරයම උපකාර කරගෙන ආහාරය අතහැරිය යුතුය. ආහාරයම උපකාර කරගෙන ආහාරය අතහැරිය යුතුය. ඔන්න මෙදුම් පිළිවෙත. බැලුවාම මහා ප්‍රේලිකාවක් වගේ. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ ආහාරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව තුල. අර කලින් අපි සඳහන් කළානේ ආහාරය පිළිබඳ පූර්ණ අවබෝධය වෙන්නේ සාමාන්‍ය මේ කැඳය බත් කියන තීරුම් ගැනීම නොවේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තීර්ණ පරිඥා වශයෙන් දැනගෙන ඒ තුල ඇති චන්ද රාගය ඉවත් වෙන ආකාරයට කටයුතු කිරීමෙනුයි. ඒ කටයුතු කිරීමෙන් අවසානය වෙන්නේ මොකද්ද? අන්න ආහාරය ආහාරයයි උපකාර කරගත්තේ. ආහාර නොගෙන ජීවත් වෙන්න බෑ. නමුත් ඒක තුල අර ප්‍රත්‍යවේක්ෂා වශයෙන් දැන් මේ පින්නතුනුත් සමහර අය දන්නව ඇති භාවනා යෝගීන් සංඝයා වහන්සේලාට විශේෂයෙන් සඳහන් වෙනවා. නුවණින් මෙනෙහි කර මම ආහාරය ගන්නවා කියලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින් ඔය පස් විකාවලඳනවා කියලා කියන්නේ මොකක් සඳහාද මේක විනෝදය සඳහාවත් ශාරීරිය අලංකාර කර ගැනීම සඳහාවත් නොවේ හුදෙක් අන්නේ වචනේ වැදගත් හුදෙක් මේ කය පවත්වා ගැනීම යාපනය සඳහා මේ යැපීම සඳහා කය යැපීම පවත්වා ගැනීම සඳහායි ඒ වගේම භ්‍රමචර්යාව මේ ශාසන භ්‍රමචර්යාවට අනුග්‍රහයක් වශයෙන් මේ ආහාර ගන්න. ඒ වගේම අතීතයේ මේ කලින් ඇති වුණු බඩගිනි වේදනාව දුරු කිරීමටත් නැවත වැඩිපුර ආහාර ගැනීමෙන් ඇති වෙන වේදනාව නැති කර ගැනීමටත් මේ නිර්වද්‍යව පහසු විහරණයෙන් යුක්තව මේ ජීවිතය ගෙන යාමටත් මේ ආහාරය ගන්නවා කියන ඒ ප්‍රත්‍යවේක්ෂාව ඇතිවයි ආහාර ගත යුත්තේ. ඒ පමණක් නෙවෙයි ඒ ආහාර ගන්න අවස්ථාවේ මේ ධාතු වශයෙන්ුත් මේ පඨවි ආපෝ තේජෝ කියන ධාතු හතරයි මේ ආහාරයේ තිබෙන්නේ මේ ශරීරයේ තිබෙන්නේ ඒ ධාතු හතරයි මේ පිරිසුදු හැටියට පෙනෙන මේ ආහාරය මේ අපිරිසුදු කුණු කයට ඇතුළු වුණාට පස්සේ අපිරිසුදු භාවයටපත් වෙනවා කියලා එතන භාවනා දෙයකට හරවන ධාතු මානසිකාරයට ඒ වගේම පටික්කුල මානසිකාරයටත් කියලා මේ විදිහට භාවනාවට හරවලා ආහාර ගැනීම තුලින් අවසානය වෙන්නේ මොකද්ද? ආහාරය අතහැරෙන. ආහාරය කියන එක සාමාන්‍ය ලෝකයා හිතන්නේ ගොදුර ගිලගන්න එක. දැන් තිරසනුන් ගොදුරු ගිලහැන්නේ පේනවනේ. එතකොට ඒ සංඥාව නැති වෙන යම් අවස්ථාවක යෝගාවචරයට මේක හරියට ධාතු හතරක් ධාතු හතරකට කොට එකතු වෙනා වගේ තත්වයක් රස තෘෂ්ණාව ඉවත් වුණු අවස්ථාවේදී මහ පුදුම විදිහේ එකම සමාධියක් වෙනවා. ඒකයි ඔය අතීත පොතපතේ තියෙන්නේ දාන ශාලාවල් වල කැඳ වළඳලා ආහාර ගැනීම ගන්න අවස්ථාවේදී මෙතන යෝගාවචර සංඥා වහන්සේලා රහත් වුණා කියලා. ඒකම භාවනාවක්, ප්‍රබල භාවනාවක්. මොකද දිව කියන සංවේදී ඉන්ද්‍රිය පිළිබඳව ඒක තුලින් විදර්ශනාව මතු කර ගැනීමක් ඒක කියන්නේ. අර රස තෘෂ්ණාව ජයගත්තු අවස්ථාව. එතකොට තමයි ආහාරයක් නෙවෙයි ඒක. නිකන් අර ඒ භාවනාවේ කොටසක් පමණයි. අන්නේ ඒ බඳු තත්වයකට පැමිණීම තමයි අර කියාපු ආහාරය පිළිබඳ පූර්ණ අවබෝධය වගේම එතන අපි කියවනේ ජේ පරිඥාත භෝජනා භෝජනය හරියාකාර තීරුම් ගත්තා වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අන්නේ ඒකම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ආහාරය උපකාර කරගෙන ආහාරය අතහැරීම. දැන් අර කර්ම ගැන කිව්වා වගේම තමයි මැදුම් පිළිවෙතක් එතනත් පෙන්눔 කරනවා. ඉතින් අර අත්ති කියලා මතාණ යෝගයේ අන්තයට ගිහිල්ලා ඒක ඒක ප්‍රතිඵල නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා මධ්‍යම ප්‍රමාණයකට ආහාර ගනිමින් ශරීරයට සුවය පහසුව ඇති වෙන ආකාරයට ඒ පිළිවෙතට වැටුණාට පස්සේ පස්වග මහණුන් වහන්සේලා හිත නරක කරගත්තා. අන්න එහෙනම් මේ ගෞතමීන් දැන් ආයෙත් සකෝභෝගී ජීවිතයකට නැඹුරුණා කියලා ඒ අය කලකිරලා ගියා. අන්න ඒක නිසාමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අර කාමසුඛල්ලිකාණ යෝගාන්තයත් අත්තිකිල මතාණ යෝගය කියන අන්ත දෙකත් ඒක අන්තයත් අතහැරලා මදුම් පිළිවෙතක් තියනවා කියලා බුදුරජාන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරවදාලේ අර පස්වග මහණුන්ගේ වැරදි දෘෂ්ටි ඉවත් කිරීමයි. අන්න එතකොට ඒක හරියටම ගැලපෙන මෙතෙන්ට. ඒ වැරදි දෘෂ්ටියේ මධ්‍යම ප්‍රතිපදාව ඒක මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු පුළුල් අර්ථයක් ඇති එකක්. ඒ සාමාන්‍ය ලෝකයා හිතන්නේ සැප දුක් අර ශරීරයට පමණට වඩා සැප දීමත් දුක් දීමත් කියන ඒ අන්ත දෙක මැදයි කියලා. ඒ පමණක් නෙවෙයි. අන්න අර කියාපු කර්මය පිළිබඳවත් ඒකයි. තවත් තම ගැඹුරට යන අර්ථ තියෙනවා. ඒවා අපි මේ අවස්ථාවේ මතු කරන්නේ නැහැ. මහා පුදුම අන්දමේ ගැඹුරට යන අර්ථයක් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන වචනය තුල තිබෙනවා. නමුත් මේ මේ අවස්ථාවේදී අර පස්වග මහණුන් වහන්සේලාගේ තිබුණු වැරදි දෘෂ්ටිගත කිරීම පිළිබඳ කතාන්තරයේදී අන්න අර කියන්න පුළුවන් අපට අර කර්මක්ෂය කිරීම පිළිබඳවත් මදුම් පිළිවෙතක්. ආහාර ගැනීම පිළිබඳවත් මදුම් පිළිවෙතක්. බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ සංඝයා වහන්සේලාට ආහාරය ගන්න. එහි ඇලී නොසිටින ආකාරයට ඒක භාවනාවක් බවට හරවා ගන්න. වස්ත්‍රය, ආහාර, එහෙම එකක්ම අල්පේච්ඡන්දමින් පරිහරණය කිරීමට අවස්ථාව දුන්නා. නිගණ්ඨයින් වගේ නිර්වස්ත්‍රව යන්න කිව්වේ නැහැ. ඔන්න එතකොට ආහාර ඒ පරිඥාත භෝජනා ඊළඟට ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ඔන්න ගැඹුරු හරියට එනවා. අපි දැනට බොහොම කියලා මතක් කරලා දීලා තියෙන්නේ. ඔය නිවන පිළිබඳ කථාන්තරය හැමෝම මේක හිතන්නවත් බැරි තරම් මහා ගැඹුරු දෙයක් කියලා ඒ ගැන යමක් කියන්න තරම් බය වෙන අවස්ථාවක්. නමුත් මෙතන අපේ ධර්මානුකූලව අපට පෙන්눔 කරන්න පුළුවන්. ඒක අර සිතේ පැවැත්ම හා සම්බන්ධ කාරණයක්. අපි දන්නවා දැන් මේක මේ අපේ හිත ගැන කියනකොට අපි කවුරුත් දන්නවා විඥානය කියලා අපි බොහෝ විට ව්‍යවහාර කරනවා මේ විඥානය කියන එක ඇත්ත වශයෙන් මූලික වශයෙන් බලනවා නම් විඥානය කියලා කියන්නේ බෙදීමක්. මොකද්ද බෙදීම? මමයි ලෝකයයි කියලා දෙකක් තියෙනවා. මේ පැත්තෙන් මම ඉන්නවා අර පැත්තෙන් ලෝකය තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන බෙදීම බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අනුව නම් විඥානයයි නාම රූපයයි. මේ විඥානය එක පැත්තකින් තියෙනවා නාම රූපය කියන අරමුණ. නාම රූප අරමුණ හරියට අර විඥානයේ වැටෙන ඡායාවක් වගේ, හේවණල්ලක් වගේ. මේක සත්‍යයක් හැටියට අරගෙන ලෝකයා මේක ඇලිලා ගැලිලා මේකම තමයි සංසාරේ දිගට ගෙනියන්නේ. මේ ඡායාවට රැවටීම, මේ මුලාවට, ඒකයි විඥානීය මායාවක් කියලා කියන්නේ. නමුත් ඔන්නේ යම් අවස්ථාවක අර කියාපු ත්‍රිලක්ෂණය වැඩි වීම තුලින් ත්‍රිලක්ෂණය වැඩි වීම කියලා කියන්නේ අපි කිව්වා අර කලිනුත් නিত্য සංඥාව තමයි ලෝකයා දැඩිව අරගෙන තියෙන්නේ. සාමාන්‍ය ලෝකයා නিত্য සංඥාව අනුව අපට ඒ සිතේ තීවන ඒ తත්වය නිසා ඉන්ද්‍රියන්ට හසු වන හැම දෙයක්ම නිත්‍ය හැටියට අපට ඒ අවස්ථාවේ වැටහෙනවා. විදර්ශනාවේ ගැඹුරට යන්න යන්න ඒ නිත්‍ය සංඥාව තුනී වෙනවා. මේක ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් හැටියට පේන්න පටන් ගන්නවා. සියුම් මන්දමින්. ඒක වෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මට්ටමකින් නෙවෙයි. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයට අර නිමිත්ත මැකිලා යනවා. ක්‍රමක්‍රමයෙන් නිමිත්ත කියලා කියන්නේ නিত্য නිමිත්ත. නিত্যයක අනිත්‍ය හැටියට පේනවා. ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් කියලා. ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අර නිමිති නැති වුණු අවස්ථාවේ හිතේ ලොකු නිදහසක්. හිතේ ලොකු නිදහසක්. නිමිති ඇති තාක් විඥාණයට මහා කරදරයක්. අපි දන්නවා දැන් නගරයක යනවා නම් වීදියේක කී දෙනෙක් අපි දැස බලන්න පුද්ගලයින් පමණක් නෙවෙයි දේවල් පවා අපේ net සිත් ඇද ගන්න දඟලනවාද කියලා. ඒක තුලින් අපේ සිත වික්ෂිප්ත වෙනවා. අන්න ඒ වගේ මුළු මහත් ලෝකයේම මේ උල් ගොඩක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මේ විඥාණය අර වදයට පමුණවපු කෙනෙකුට රජ කෙනෙක් කියනවා උදෑසන උල් 300ක් අනින්නේ දවල්ටත් 300ක් අනින්නේ රැයටත් 300ක් අනින්නේ අන්න ඒ වගේ විඥානයේ දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. උල් මොනවද? අන්න අර කියාපු අරමුණු. අර අරමුණු ඇවිල්ලා අරමුණුයි මේ මුණුයි ඔක්කොම මේ හිතට වැටෙනවා. ඉතින් ඔන්න ඕකයි ඔය විඥානයේ තියෙන භයානකත්වය. නමුත් යම් අවස්ථාවක අර නිත්‍ය සංඥා ඉවත් වෙනකොට අනිමිත්ත වශයෙන් වැටෙනවා. කිසිම නිමිත්තක් හිතට අහුවෙන්නේ නැහැ. ලොකු නිදහස් බවක්. ඊළඟට අර ශුන්‍ය මෙතන ශුන්‍යත ගැනයි පළමුවෙන් කියවෙන්නේ. නම් අපි ඊළඟට කියවනෝ මෙතන නොකියවුණු අපණීතත් බොහෝ විට ගාථාව නිසා අවශ්‍යතාව නිසා අපණීත නොකියුණත් තෘෂ්ණාව තුලින් බොහෝ දෙනා ඉලක්ක හදා ගන්නවා. ආසාවන් ඉලක්කයන් හදා ගන්නවා. නමුත් මෙතන ඉලක්කයකුත් හිතට වැටෙන්නේ කිසිම ආසාවක් ඇති කියලා කියන්නේ මතු බලාපොරොත්තු. මේ බලාපොරොත්තුකුත් නෑ මෙතන. හිත පිහිටින තැනක් නෑ. අපනිහිත. ඊළඟට ශුන්්‍යත කියලා කියන්නේ අනා ආත්ම සංඥාව. මම මේ මාගේ කියලා ගත්තු ගැන්ම. ඉතින් ඒකත් නැති වුණු අවස්ථාවේ හැමතැනම හිස් බවක් හිස් බවක් හිතට වැටෙනවා. ඒකම එතනම විමුක්තියක්. ඒකයි ශුන්්‍යත විමුක්තිය කියලා කියන්නේ. තවත් උපමාවකින් කියනවනම් ඒ ඒ විඥාණය තවත් විදිහකට දක්වන එක අනිදස්සන විඥාණය කියලා. විඥාණය සාමාන්‍යම විඥානයේ හැම එකක්ම සටහන් වෙන ස්වභාවයක් තිබෙනවා. මෙතන ඒ නාම රූප ධර්ම සටහන් වෙන්නෙත් නැහැ. ඒ වගේම සඳහන් වෙන ඔය අනිදස්සන විඥාන කියන ඒ தત્ත්වය පිළිබඳව සඳහන් වෙන තැන්වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් එහි බලපාන්නේ නැහැ කියලා. මේ ධාතු හතර අපි බොහෝ විට සඳහන් කරලා තියෙන මේ දේශනා මාලාවෙම මහා භූත ධර්ම හැටියට ධර්මය හඳුන්වන්නේ. මේ වායේ මේ හොල්මන් පාන්නේ ඒවා විෂම වුණු තැනයි. ධාතු හතර සම වුණු තැන කැපී පෙනෙන හැටියක් නැහැ. ධාතු හතර කැපී පෙනෙන්නේ මම පඨවි කියලා කැපී පෙනෙන්නේ. ඒ ඔක්කොම කවලමට තමයි තියෙන්නේ. ඒකේ අර තද බව ආදී ඒ ගති ස්වરૂපය අනුව ඊළඟට තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි ධාතු හතරක් කියලා කියන ඒවා නিত্য දැන් ඔය භෞතික විද්‍යාව අනුව විග්‍රහ කරන ආකාරයට ලෝකයේ සදාකාලිකව පවතින යම්කිසි මූල ධාතු වශයෙන් පවතින අම් නැත්නම් පරමාණු වගේ දේවල් නොවේ. ඒවා අර සිතට වැටෙන ආකාරය අනුව ඒවයි තද ගතිය ආනුව තද බුරුල් ගතිය ආනුව පටවි කියනවා. ඒකගේ ගලන ය ආපෝ ආදී වශයෙන් උෂ්ණ හීතල ආනුව තේජෝ කියනවා. ওই විදිහට හඳුනා ගැනීමක් තිබෙනවා. ඒ හඳුනා ගැනීම කරන්නේ අර ධාතුන් විසමත අවස්ථාවේ. ඒවා උපේක්ෂා සිත උපේක්ෂාවට ගත්තු අවස්ථාවේ ධාතුන් සමවැට එනකොට ඒවා කැපී පෙනෙන හැටියක් නැහැ. ඒක නිසාම ඒවා සටහන් වෙන්නෙත් නැහැ. ඒ ධාතුන් හතර ආශ්‍රේ නැති වෙන සටහන් දක්වනවා දිග කොට හැටියට. දිග කොට සුභ අසුභ ඔය ආදී වශයෙන් ඔය ලෝකයේ බෙදුම් තියෙනවනේ. ඒ ද්වයතාවක් දෙකක් හැටියටයි හැම එකක්ම අපිට වැටහෙන්නේ. මෙතනයි අතන ඒ කොනයි මේ කොනයි දිගයි කොටයි සුභයි අසුභයි ලොකුයි කුඩායි ওই විදිහට කොන් දෙකක් අතර හිර වෙලායි තියෙන ලෝකයා. මේ හැම මැනීමක්ම තියෙන්නේ කුංජ දෙකක් අතරේ කොන් දෙකක් අතරේ. ඉතින් ওই විදිහේ තත්වයක් නැති සිත විමුක්ත සිත ගැන කියන්න තියෙන්නේ. දැන් අපි මොහොතකට හිතමු කෙනෙක් ඔරුවකට නැගිලා බෝට්ටුවකට නැගිලා එහෙම නැවක මූදේ ඈතට යනවා. මෙතෙන්දි පේන්නේ අර අහසයි මූදයි එකතු වුණා වගේ ඈතට. තව කොච්චර ඈත ගියත් ඒත් ඒක එහෙමමයි. අර මිරිඟුව වගේ. ඉතින් අන්න ඒ මෙතන මේ කොනයි ඒ කොනයි කියලා එකක් තියෙනවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් සාමාන්‍ය විඥානයේ තිබෙනවා. දැන් මෙතන කියලා කියන්නේ එතනත් නැහැ, මෙතනත් නැහැ, මැදත් නැහැ. කියලා මහ පුදුමන්දමේ සිතේ විමුක්ත තත්වයක්. ඒකයි රහත් සිතේ ඵල සිතේ ස්වභාවය. ඊඩිංගයි මෙතන කියලා තියෙන මේ ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. එතන ගෝචර වචනය අතිතාම් වැදගත්. ගෝචර කියලා කියන්නේ පින්නතුණි දැන් ගෝචර කියන වචනේ නිරුක්ති වශයෙන් බැලුවොත් ගවයින් හැසිරෙන තැන. අපි දැන් ගොදුර කියලා අපි සිංහලට නගනවා. ගොදුර කියනකොට නම් ওই නායාගේ ගොදුර, එයාදියට එහෙමත් ගොදුරු තමයි. මූලික වචනේ මූලික අර්ථය, මූල්‍යාර්ථය ගවයින් හැසිරෙන බිම. එතකොට අපි ගොදුරු බිම කියන කියන එක දැන් සංඝයා වහන්සේලාත් ඒක පාවිච්චි කරනවා දැනටත්. ගොදුරු ගම කියලා පාවිච්චි කරනවා. දැන් අතීතයේ සංඝයා වහන්සේලා ආරාමයකට එහෙම නැත්නම් ආරණ්‍යයකට වැඩියාම ගොදුරුගම කොහෙද කියලා අහනවා. ගොදුරුගම කියලා කියන්නේ පිණ්ඩපාතේ වඩින ගම. සංඝයා වහන්සේලා ගොදුරු ගන්න එපායි. ඉතින් ගොදුරුගම තමයි පිණ්ඩපාතේ යන ගම. දැන් මේ ගෝචර වචනේ වැදගත් වෙන්නේ මොකද මේ බේලාට්ටි සිස තෙරුන් වහන්සේ සම්බන්ධයෙන් කතාව අපි මුලදී කිව්වා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ බේලාට්ටි සිස ස්වාමීන් දැන් කතාවේ බැලු බැලමට පේන්නේ බේලාට්ටි සිස ස්වාමීන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ආහාර එකතු කරගෙන ගිහිල්ලා අර විදිහට තැන්පත් කරගෙන තබාගෙන බැලඳුවේ ඒක ලොකු වැරදි දෙයක් හැටියට පේනනවා. නමුත් ඒකලේ අල්පේච්ඡතාව නිසායි. උන්වහන්සේගේ නියම ගොදුරු බිම මොකද්ද කියන එක මෙන්න මේ ගාථාවේ කියවෙනවා. උන්වහන්සේගේ ගොදුරු බිම අර ගම නෙවෙයි. අන්න අර කියාපු අරහත් ඵල සමාපත්තියයි. එතකොට උන්වහන්සේගේ ගොදුරු බිමට සංවැදීමට ඇති කැමැත්ත නිසායි පිණ්ඩපාතිවත් නොවැඩියේ. එහෙමයි අපිට හිතා ගන්න තියෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ ගොදුර අන්න අර රස ආහාර ආදියයි. දැන් මේ වේරටිසීස ස්වාමීන් වහන්සේ අර උන්වහන්සේ තැන්පත් කරගෙන බැලඳුවේ නිකම්වත් වේලිච්චපත් හිතන්නවත් පුළුවන්ද? අරතන රසවත් ඊට වඩා රසවත් නිසානේ. ඒ හත් දවසක් සමාවිත නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා මහා කුසගින්නක් ඇතිවයි. ඒ සාමාන්‍ය කියනවා හත් දවසක් නිරාහාරව ඉන්නකොට ශරීරයට කොයිතරම් කුසගින්නක් ඇති වෙන්න ඕනද? ඒ කුසගින්න මකා ගන්නෙ කොහොමකින්ද? ලොකු රස ආහාරයකින්ද? සුඛෝභෝගී ආහාරයකින්ද? අන්න අර කලින් හත් දවසකට කලින් ගෙනාවු වේලිච්ච බස් ටික වතුරෙන් තෙමලයි. ඔන්න හිතාගන්න එතකොට ඔය අතරින් හිතාගන්න පුළුවන් ආමිෂ සුඛයත්, නිර්ආමිෂ සුඛයත් ඇති අතර ඇති පරතරය. එතකොට මේ මේලාට සීස මහතෙරුන් වහන්සේ, රහතන් වහන්සේ නිර්ආමිෂ සුඛයට ඇති ලැබියාව කොයිතරම්ද කියතොත් අර ආමිෂය වේලිච්ච බස් ටිකයි අර මහා ඊට වඩා මහා රස ආහාරය ධානා සුඛයෙන් කැළියේදී වින්දා. ගමට වැඩලා ගෙනාපු අර වේලිච්ච බස් ටිකයි මේ ශරීර කූඩ පවත්වා ගැනීම යාපනයේ යැපීම සඳහා පමණයි උන්වහන්සේ පරිහරණය කළේ. ඉතින් එතනින් පමණක් නෙවෙයි උන්වහන්සේගේ චර්යාව පිළිබඳ වැදගත් කාරණයක් තේරගාථා කියලා කියන මේ ග්‍රන්ථයේ උන්වහන්සේ පිළිබඳව එක ගාථාවක් සඳහන් වෙනවා. උන්වහන්සේගේ කියාපු නිර්ාමිස සුඛයේ පිළිබඳව ප්‍රකාශ කර ප්‍රීති වාක්‍යයක්. ඒකේ අදහස විතරක් මේ අවස්ථාවේ කියනනම් ගාතාව නැතත් ඒකේ උන්වහන්සේ දෙන උපමාවක් මොකක්ද? යම්සේ දැන් කුඹුරක් හාන කුඹුරහාන ගවයින් සිටිනවනේ හොඳ ජව බල සම්පන්න ගවයෙක් නඟුලේ යෙදුවාම එබඳු ගවයෙක් කුඹුරහාන අවස්ථාවේදී නඟුල එහාට මෙහාට ඇදගෙන යනවා ඒක බොහොම පහසුවෙන් කරන්නේ නොයිකුත් මුල් තියෙන්න පුළුවන් පඳුරු තියෙන්න පුළුවන් ඔය ඔක්කොම කිසි ගණනක් නැහැ එහාට ඇදගෙන යනවා මෙහාට ඇදගෙන යනවා අන්න ඒ වගේ පහසුවෙන් ජව බල සම්පන්න ගවයෙක් නඟුලක යෙදුවාම කුඹුරහාන අවස්ථාවේ ඈතට මෑතට අර පඳුරු ගල් මුල්ලවා ඇදගෙන කිසි ගණනක් නැතුව ඇදගෙන යන්න වගේ උපමාව දෙන්නේ මොකටද? ඒ වාගේ මට රෑදවල් ගෙවි යනවා. මට රෑදවල් ගෙවි යන්න යන්නේ විදියට පහසුවෙන්. මොකද සුඛේ ලද්දේ නිරාමිසේ. ඔන්න අන්තිම පදයේ තියෙන්නේ. නිරාමිස සුඛය මා ලබාගෙන සිටින නිසා මට මේ ජීවිතයේ ඉදිරි හරිය රෑදවල් ගෙවෙන්නේ අන්න අර බල සම්පන්න ගවයෙක් නඟුල ඇඳගෙන යනකොට කුඹුරේ එහා ඉඳලා මෙහාට කිසිම ගණනක් නැතුව ඇදගෙන යනවා බරක් නැතුව. ඒ විදිහට ඒක ඔන්න හිතා ගන්න පුළුවන්. එතකොට ආමිෂ සුඛයත්, නිර්ආමිෂ සුඛයත් ඇති මහා අතර ඇති මහා පරතරය. අන්න එතකොට මේ පින්නතුන් මේක තුලින්ම නිවන ආදී වටිනා ධර්මවල වටිනාකම තේරුම් ගන්න. දැන් අපේ සාර ධර්ම වටිනා වටිනාකම් ඇගැයීම් ආදී දැන් ලෝකේ කතා කරන්නේ මොනවද? මේ රටේ නැති සුඛෝභෝගී දේවල් විදේශ රටවල් වල තියෙනවා නම් ඒක ඉලක්ක කරගෙනයි මේ දුප්පත් ජනයා ඒ දිහාවට බලාගෙනයි මේ අපි සුඛෝභෝගී ජීවිතයක් කවදනම් ගෙවන්දෝ කියලා ඊනට ඒකට උපකාර කරන්න තමයි කවුරුත් මේ සැරේ දැදී පැහැදී සිටින්නේ. නමුත් මේ අපේ අභ්‍යන්තර సంతානිය තුලින් මතු කරගහ ඇති අර අර වියලිපත් වියලිපත් පවා රසහාරයක් වගේ වළඳන්න පුළුවන් තරමට නිර්ආමිෂ ප්‍රීතියක් ඇති කරගත්තු ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය අපි ආදර්ශ වශයෙන් මතක් කරගන්න ඕන. එතකොට අන්න මේ විදිහට දැන් මේ මේකෙන් අපිට ගැඹුරු අර්ථ රාශියක් මතු කරගන්න පුළුවන් වුණා. තව දුරටත් අපි කල්පනා කරලා බලනවා නම් දැන් ඔය විශේෂයෙන්ම මධ්‍යම ප්‍රතිපදාව ගැන දැනටත් බතම් කෙනෙක් ලෝකයේ මේ ධර්මය විකෘති කරන බව පේනනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශේෂයෙන්ම තිබෙන්නේ රෝග නිදානයට පිළියම් කිරීමක්. සාමාන්‍ය ලෝකයා හිතන්නේ රෝග ලක්ෂණයට පිළියම් කිරීමෙනුයි මේ දුක පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ. නිගණ්ඨයින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. රෝග ලක්ෂණයට අපි යම් කරන්නේ රෝග ලක්ෂණය මොකද්ද දුක. ශරීරයට දුක් දැනෙනවා. ඒක නිසා ඒ දුකම දුකෙන්ම දුක දුක් දීනම මේක නැති කරගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ රෝග නිදානයට අපි යම් කළේ. ඒකටත් හොඳ උපමාවක් එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේලා දෙනවා. ඒ උපමාව සමහරට මේ පින්නතුන්ට බොහොම රසවත් වෙන්නත් බැරි නේ. උන්ව බුදුරජාණන් වහන්සේත් අමුතු අමුතු උපමා දෙන්නේ. ඔන්න උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒකාන්ත වශයෙන් දුකෙන්ම දුක නැති කර ගන්න ගත යුතු නැති බව ඒ නිගණ්ඨ ආදීන්ට පැහැදිලි කරලා දීලා ඒ පිළිබඳ කථාන්තරේ සංඝයා වහන්සේලාට වදාරන අවස්ථාවක ප්‍රකාශ කරනවා ඇතැම් දුක් තිබෙනවා ඒ දුකේ නිදාණය ගැන සලකලා බලනකොට යම්කිසි විශේෂ වීරියක් කරලා ඒ දුක නැති කර ගන්න ඕන අපි හිතමු දැන් ඔන්න සංඝයා වහන්සේලාට පවා යම් යම් කෙලෙස් දැඩිව පැමිණෙන පැන නගිනවා නම් උන්වහන්සේලාට අවසර දීලා තිබෙනවා දුසංග කියලා කියන යම් යම් උග්‍ර ප්‍රතිපatti වෘත නෙවේ උග්‍ර ප්‍රතිපatti නුවණින් සලකලා බලලා අවස්ථානුකූලව යොදාගෙන අර කෙලෙස් කඩා දාන්න අන්න එහෙම අවස්ථාවලුත් දක්වලා තියෙනවා. ඒ කියන්නේ රෝග නිදාණයට ඒ උන්වහන්සේලා එකයි මෙතෙන්දි තියෙන්නේ මේ බුද්ධ ධර්මයේ මේ අපේ ධර්මය තුල තියෙන්නේ මූලිකම කාරණය තමයි යෝනිසෝ මනසිකාරයේ දීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වතුනි යම්කිසි දෙයක මූලටම ගිහිල්ලා ඒකට හේතු වෙන හේතුව අනුව මෙනෙහි කිරීමයි. යෝනිසෝ මනසිකාරය හටගන්න තැන අනුව මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරලා බලනවා යම්කිසි ප්‍රශ්නයක් ආවහම මේකට මේ මේ ලෙඩේට මොකද්ද බෙහෙත? ඉතින් ඇතැම් ලෙඩවලට අර විදිහට යම්කිසි විශේෂ උත්සාහයක් දරලා විශේෂ දැඩි ප්‍රතිපත්තියක් යොදලා එහෙම කරන අවස්ථාවලුත් ඉන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවක බුදු පඥානන් වහන්සේ ප්‍රකාශ කරනවා සමස්තන් තවත් අවස්ථාවක කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් ඒක විසඳන්න උපකාර කරගන්න ඕනි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බව මදහත්ව බලාලා සිටීම. ඒකට අන්න මේ උපේක්ෂාව උපකාර කරගන්න අවස්ථාවක් පිළිබඳ කථාන්තරය තමයි මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් උන් එක පැහැදිලි කරගන්නේ. ඔන්න මහණෙනි යම්කිසි පුරුෂයෙකුට යම්කිසි ස්ත්‍රියක් පිළිබඳව රාගයක් රාගසිතක් ඇති වෙලා ඇල්මක් ඇති කරගෙන ඉන්නවා ඒ පුරුෂයාට දකින්න ලැබෙන අර ස්ත්‍රිය තවත් පුරුෂයෙක් එක්ක හිටගෙන ඉන්නවා කතා කරනවා hina වෙනවා කොක්කඬලලා hina වෙනවා ඕක දකින්නකොට අර පුරුෂයා මහණෙනි අර පුරුෂයාට ශෝක හැඬීම් බැලපීම් දුක් දුම්නස් ඇති වෙනවද එසේ ස්වාමීනි මොකද මහණෙනි එහෙම ඇසි වෙන්නේ අර පුරුෂයාට අර එක දැක්කම ස්වාමීනි ඒ ඒ පුරුෂයාට අර ස්ත්‍රිය පිළිබඳව රාගසිතක් ඇල්මක් ඇති වෙලා තියෙනවා පිළිබඳ සිතක් ඇති වෙලා තියෙනවා පැරණි වචනේ. රාගයක් පිළිබඳ සිතක් ඇති වෙලා තියෙනවා. ඒකයි ඒ පුරුෂයාට එහෙම ශෝකයක් කනගාටුවක් ඇති වෙන්නේ. හොඳයි මහණෙනි දැන් මේ යම් කිසි විදියකින් ඒ පුරුෂයා කල්පනා කරනවා. මට දැන් මේ තැනැත්ති මෙහෙම හැසිරෙනවා දැකලා මට දැන් දුකක් ඇති වෙනවා. මොකද මට එහෙම ඇති වුනේ? මට ඒ ස්ත්‍රිය පිළිබඳව ඇල්මක් තියෙන නිසා. මම මේ ඇල්ම ඇති නැති කර ගන්න ඕන. මම මේ ඇල්ම නැති කරගෙන හිත උපේක්ෂාවට හරව ගන්න. එහෙම කල්පනා කරලා මේ මිනිස්සයා යම් අවස්ථාවක් මේ පුරුෂයා යම් අවස්ථාවක අර ස්ත්‍රියට ඇති ඇල්ම රාගය පිළිබඳ සිත ඉවත් කළා කියලා හිතමු. එතකොට කොහොමද தත්ත්වය? අර ස්ත්‍රිය කවුරු එක කතා කරත් hina අයල කොක්කණ්ඩලා හිටියත් අර පුරුෂයාට දුකක් ඇති වෙයිද මහණෙනි? නැත්ද? සාමිනි අන්න බුදුරජාණන් සංඝයා වහන්සේලාගෙන් පිළිතුරු ලබා ගන්නවා. මේවා ඉතින් සමාජයේ තිබෙන කාරණානේ. නමුත් යම් කෙනෙක් කොයි විදිහේ දෙයක් දැක්කහම හිතන්නේ මේකේ නිදානිය අනුව නෙවෙයි හිතන්නේ. රෝග නිදානිය කොතනද කියලා හිතන්නේ නැහැ. තමා තුළ ඇති වෙච්ච මේ ඇල්ම නිසායි කියලා. අන්න ඔය ඉදිරිය ගැඹුරින් කල්පනා කරන්නයි මේ කියන්නේ. ඒක අතීත ආචාර්යවරු දක්වනවා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය උපමාවකින් දක්වනවා බුදුරජාන් වහන්සේ සිංහෙක් වගේ නිගණ්ඨාදීන් බල්ලන් වගේ. මොකද එහෙම කියන්නේ නිග්‍රහ කරන්න නෙවෙයි උපමාවක් දීමටයි. සිංහයෙකුට වැද්දෙක් ඈතින් ඉඳන් විද්දොත්, ඊතලයක් විද්දොත්. සිංහයා ඊතලේ හපා කනවද? ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ඒ ඥානවන්ත සතා ඊතලේ ආවේ කොහෙන්ද කියලා බලලා වැද්දටයි පණින්නේ. නමුත් බල්ලෙකුට ලී කෑල්ලක් ගැහුවොත්, බල්ලෙකුට ලී කෑල්ලකින් ගැහුවොත් බල්ලා ලී කෑල්ල හපා හපා ඉන්නවා. අන්න ඒ වගේ තමයි රෝග ලක්ෂණයට පිළියම් කිරීම. රෝ එහෙම නැත්නම් අපි කියමු දැන් සමහර විට ඇතම් කෙනෙක් ඵලයට ඵලයට පිළියම් කරනවා නිදාණය ඇරෙන්න. රෝග නිදාණයටයි පිළියම් කරන්න ඕනේ. ඒකයි එතන උසිංහ උපමාවෙන් ප්‍රකාශ කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා අනසිංහයින් වගේ නිදානේ රෝග නිදානේ සලකලා බලලා එහෙම නැත්නම් දක්ෂ වෛද්‍යවරින් වගේ ඒකමයි බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම ධර්මයේ තුල තියෙන්නේ. අපි කවුරුත් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හැඳින්නවා සල්ලකත්තා අනුත්තරෝ. ඒ වගේම ඒ අනුත්තර ශල්‍ය වෛද්‍යවරයෙක් බිසක්කෝ සල්ලකත්තෝ බේෂජ්‍ය එහෙම නැත්නම් ඔය කායික වෛද්‍ය කියලා කියන්නේ බිසක් වෛද්‍ය උත්තරීතර වෛද්‍යවරයෙක් කියලා කියන්නේ මොකද වෛද්‍යවරයෙක් නම් හරි වෛද්‍යවරයෙක් නම් රෝග නිදානයට පිළියම් කරන්නේ රෝග ලක්ෂණයට නොවේ ඒකට චතුරාර්ය සත්‍ය තුල තියෙනෙත් ඒකයි පින්නතුනේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා අපි කියන්නේ ඒකේ සාරය තමයි චතුරාර්ය සත්‍ය මුළු මහත් ධර්මය මේක තුල අඩංගු වෙලා තියෙනවා දුක දුකට හේතුව හේතුව නැති කිරීම ඊළඟට ඊට මාර්ගය. ඉතින් ඒකම තමයි දැන් වෛද්‍යවරයෙක් වුණත් ඉස්සෙල්ලා රෝගයේ తත්වය නිර්ණය කරනවා. ඊළාට ඒක යට තියෙන නිදානය ඊට හේතුව ඒක ඇති උනේ කොහොමද? ඒක සොයා ගන්නවා. ඊළාට පිළියම් කරන්නේ අර ඇඟේ කැසිල්ලට බෙහෙත් ගන්නව නෙවෙයි. ඒකට හේතු වුණු ලේනරක් වීමටයි බෙහෙත් කරන්නේ. ආන්න ඒ විදිහට ඒ රෝග නිදානයට පිළියම් කරනවා. ඊළඟට ඒ පිළියම් කරලා ඒක තුලින් නිරෝගී භාවය ලබා ගත හැකිවත් පෙන්වුම් කරනවා නිරෝගී භාවය තුන්වෙනුව තියෙන ඊළාට ඒකට යන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ඇතැම් අවස්ථාවක ප්‍රකාශ කරන්නේ අර වඩි හතරක එහෙම නැත්නම් ඔය යම්කිසි කසායක් වගේ අට එකට සිඳුවල ගන්න කසායක් වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එක වඩි හතරක් බොනකොට ඔක්කොම රෝග සම්පූර්ණයි නිවාරණය වෙනවා අන්න ඒ වගේ අපිට හිතා ගන්න තියෙන. එතකොට දුක දුකට හේතුව තණ්හාවයි. අර දැන් අර පුරුෂයා ස්ත්‍රියත් පිළිබඳ කතාන්තරයේ තියෙනෙත් ඒකයි. ඒ තැනැත්ති වෙන කෙනෙක් එක කතා කරන නිසා නෙවෙයි අර මිනිහයාට තරහා ගියේ. අන්තිමට බලනකොට තමා ළඟමයි ඒකට හේතුව. අර ඇති වුණු රාගසිත පිළිමද සිතයි. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ දුක පිළිමද කතාන්තරයේදී මේක යට තියෙන තණ්හාවයි. තණ්හා පෝනෝ භවිකා කියලා කියනවා. තෘෂ්ණාව තුලිනුයි පුනර්භවයක් ඇති වෙන්නේ. තණ්හා නැති කියලා කියනවා. තණ්හා තෘෂ්ණාවේ ස්වභාවයම හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලයි තියෙන්නේ. ඒකයි මේ නැවත උත්පත්තියක් කරා යන්නේ. තෘෂ්ණාව නැඹුරු වේ කියලා කියන්නේ ඒ උපාදානියමයි. තණ්හාව එහා පැත්තට නැඹුරුලා අපි හිතමු යම්කිසි දැන් ඔය තවත් උපමාවක් කියනවනම් ඔය වාහනයක බූරුවෙක් බැන්දාම බර දාපු වාහනයක ඒ බූරුව දුවවන්න ලේසිම ක්‍රමය මොකක්ද? කැරට් අලයක් මොකක් හරි කෙක්කක වගේ හේක එල්ලලා අර බූරුවගේ දිව ඉස්සරහින් එල්ලන පෙන්눔 කරනවා. ඌ දිව ඇද ඇද ඉස්සරහට යනවා. කැරට් අලේ යනවා වගේ ඌත් ඉස්සරහට යනවා. ඒ ඔහොම දේවල්ම තමයි සමාජයේ වෙන්නේ. ඔය පෙන්눔 කරන්නේ මොකද්ද? අන්න අර ලෝකයාගේ ස්වභාවය එහෙම තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නැඹුරු වෙලා යන්නේ. මේ වර්තමාන මේ කොච්චර ජීවිතයේ සක සම්පත් වින්දා අතීතයේ සඳහන් වෙන ওই මහා මන්දාතු ආදී කතාන්තරවල චක්‍රවර්ති රජවරු 84000ක් පමණ හිතන්න මේ කාලේ කෝභෝගී කියන රටවල ජනතාවට ලැජ්ජ හිතෙන අන්දමේ මහා පුදුම සුඛෝභෝගී ඒ සප සම්පත් වින්දලා අන්තිමට සෑහීමකටපත් නොවි මැරෙන්නේ අන්න අර දිරියට නැඹුරු වුණු තණ්හාවත් ඇතුවයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නැවත උත්පත්තියක් ලැබෙන්නේ වැටෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ. නැවත උත්පත්තියක් ලැබෙන්නේ අන්න අර තණ්හාව නිසායි. තණ්හාවේ ස්වභාවයම ඒකයි අර තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාభిනන්දිනී ඒතන සතුටු වෙන නන්දි රාග සහගත සතුටු වීම ඇලීම් ස්වභාවය ඇති තණ්හාව ඒතන සතුටු වෙමින් ඉදිරියට ගමන් කරනවා නැවත උත්පත්තියක් ඇති කරනවා අන්නේ තණ්හාව නැති කිරීමටයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හැමතැනම පෙන්වු කරලා තියෙන්නේ ඒ තෘෂ්ණාවත් නුවණින් සලකා ගන්න ඕන කොතනද කොයි ප්‍රමාණයටද තියෙන්නේ කියලා. ඒක ඒ ඒ තැනටයි පිළියම් යොදන්නේ. අන්න ඒ මධ්‍යම ප්‍රතිපදාවයි දැන් අපි හරි කලින් කියාපු කර්මක්ෂය කිරීම පිළිබඳව කිව්වෙත්. මෙතන ආහාරය පිළිබඳව කිව්වෙත්. අනිත් සිව්පසය පිළිබඳව සංඝයා වහන්සේට දක්වලා තිබෙන්නේ. ඒ සිව්පසයේ පරිහරණයේදී ඒකෙත් ඇති ඒක නිසා ඇති වෙන හැකි ඇති විය හැකි කෙලෙස් ඉවත් කිරීමට ඒකට කියනවා ඥාන සංවර කියලා. දැන් ඥාන සංවරය කියලා කියන්නේ නුවණ උපකාර කරගන්න ওই අවස්ථාවේ ආහාර නොගෙන ඉන්න බෑ, වස්තන ඉන්න බෑ. නමුත් ඒක ඒවා උපකාර කරගන්නවා ඒ පිළිබඳව ඥාණයෙන් සංවරයක් ඇති කර ගැනීම. මේ ඥාන සංවරයම තමයි අර ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂාව මේ ආහාරයේ නියම පරමාර්ථය සලකා බැලීමයි. මේක විනෝදය සඳහා, ක්‍රීඩාව සඳහා එහෙම නෙවෙයි. උදෙක් මේ Brahmacharyaවට අනුග්‍රහ පිණිස ශාරීරියේ යැපීම සඳහා මේක පාවිච්චි කරනවා කියලා ඒක හොඳට හිත කාවද්ද ගන්නවා පමණක් නෙවෙයි. මේ ආහාරයේ යථා ස්වභාවය පහන පරිඥා කියලා අපි කිව්වේ මේක ඇල්මක් ඇති කරගත යුතු දෙයක් නෙවෙයි. මේ ධාතු හතරක් එතනත් ධාතු වශයෙන් සැලකනකොට මෙතනත් ධාතු හතරක්. ඒක තුල තියෙන අර දැන් මේ කාලේ කියන්නේ නොයෙකුත් රසකාරකයින් કૃත්‍රිම රසකාරකයින් કૃත්‍රිම හොයවා ස්වාභාවික හොයවා මේ රසකාරකයින්ට ගැටි වෙන්නේ නැතුව මේක මේ ධාතු හතරක් කියන අවබෝධය මතු කර ගැනීමයි මේ ආහාර ගැනීම පිළිබඳ ඒ භාවනාව තුල තියෙන්නේ. ඒක හරියට කළොත් අන්න මැදුම් පිළිවෙත ආහාරං නිසා ආහාරං පජහත කියලා ප්‍රකාශ කරේ ඒකයි. ආහාරෙම උපකාර කරගෙන ආහාරය නැති කරන්න. මහ බුදුම මැදුම් පිළිවෙතක් ඒ පිළිබඳවත් තියෙන්නේ. අපි එතකොට නුවණින් සලකා බලන්න ඕන. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන මහ ප්‍රකාශයක් අපට නැත නැවත නැවත මතු කරන්න සිද්ධ වෙනවා. නිබඹයක් පමණ වූ සංඥාවත් මනසත් ඇති මේ ශාරීරිය තුලම මම ලෝකයක් ලෝකේ හටගැන්මත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දක්වනවා කියලා වදාළේ ඒක නිසායි එතකොට අපි කල්පනා කරන්න ඕන අපි මේ විමුක්තිය සොයාගෙන දුවනවා තෘප්තිය සොයාගෙන දුවනවා අපේ ඒ ඉලක්කයන් ඒ විවිධ ප්‍රාර්ථනා ඒවායේ ඉෂ්ට කරගන්න පුදුම විදියට උත්සාහයක් මේ මිනිස්යෙන් යොදනවා. නමුත් මේවා මේ නියම නියම ක්‍රමය මේවා කරගන්න ආකාරය අර කියාපු මැදුම් පිළිවෙත අනුව එහෙම නැත්නම් අර අපේ ජීවිතය පිළිබඳව දැන් මේ කාලේ ඔය කතා කරන සාර ධර්ම පරමාර්ථ ඒවා පිළිබඳව නැවත සලකලා බලලා ඒ අපේ අතීතයේ ඒ ධර්ම සාහිත්‍ය අනුව කල්පනා කරලා තම තමන්ගේ ජීවිත පිළිබඳව නැවත සලකලා බලලා තීරණ ගැනීමට දැන් හොඳම අවස්ථාවයි. මොකද අර මේ මිරිගෝස්සේ දුවලා බොහෝ දෙනා හති වැටිලා. හති වැටිලා. දැන් හැම පැත්තම බලන කොහොමද මේකට විසඳුම කොහේද කියලා. මේ විසඳුම වෙන වෙන දර්ශන වාදවල වෙන පිටරටවල ග්‍රන්ථවල තියෙන ඒවල් නෙවෙයි මේ අපේ මේ බුදුරජාණන් වහන්සේ මීට ඒ 2550 වසරකට කලින් ප්‍රකාශ කළ ඒ අර කියපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලින් ලෝකයාට ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත තුලම තිබෙනවා මේ විමුක්ති මාර්ගය. ඒකමයි අපි මේ ප්‍රකාශ කළේ. ඉතින් බේලාටි සිසු ස්වාමීන් වහන්සේගේ චරිතයත් අපට මේ පැත්තෙන් ආදර්ශවත්. අවතක් වශයෙන් පෙනුනොත් ඇත්ත වශයෙන් නුවණින් කල්පනා කරලා බලනකොට එතන අවතක් නෙවෙයි අර අල්පේච්ඡතාව නිසා තමන්ගේ නිරාමිස සුවයට ඇති ඇල්ම නිසා ආහාරය පිළිබඳ අර විදිය පිළිවෙතක් අනුගමනය කළා. නමුත් බුදුරජාන් වහන්සේ අනාගතයේ ඇති වෙන භික්ෂූන් වහන්සේලා ඒ වගේ බේලාටි සීසයන් නොවන නිසා මේ බේලාටි සීස හාමුදුරුවොත් මෙහෙම එකක් කළා කියලා ඒත් පටන් ගත්තොත් ඒ ආහාර පිළිබඳව රැස් කර තබා ගන්න යන ගිහි ජීවිතයට ගිහි තත්වයට පැමිණ නිසා තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ආහාර පිළිබඳ යම් යම් නීති රීති පනවලා තියෙන්නේ. ඒ ඒ ඒ දිනදා ගන්න දවල් දිවා ආහාරය එහෙම නැත්නම් ඒ අරුණ ඉරාවරට යන්න කලින් ගන්න ආහාරය ඒ කාලය යාවකාලික කියලා කියන්නේ ඒ ඒ කාලය තුල පමණයි රැස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියාගන්න බෑ. අයිටි Tamanට අයිති නෑ. සාමාන්‍යර කෙනෙකුට කැපකරුවට පවරන්න ඕන. ඊළඟට යාමකාලික කියලා කියන්නේ ඔය පාන වර්ග යම් යම් පාන වර්ග අඹ දඹ කෙහෙල් ආදී වලින් ගිලන් කම නැති කරගන්න විකාල භෝජනය ශික්ෂාපදයෙන් රකින්න අයට කැප වූ යම් යම් පාන වර්ග තිබෙනවා. ඒවත් පාවිච්චි කරන්න පුළුවන් හැටියට දක්වලා තිබෙන්නේ. ඒකට කියන යාමකාලික කියලා. යාමකාලික කියලා කියන්නේ ඊළඟ දවසේ අවසාන ඒ රාත්‍රියේ අවසාන යාමයේ දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අතහරින එක එක දවසකට. ඊට එකත් අතහරින්න ඕන. ඊළඟට තියෙන තවත් බෙහෙත් වර්ග ඔය ජිතෙල් මීපැණිය ආදී ගිලන් භික්ෂූණීන්ට භික්ෂූන්ට පහසු වීම සඳහා බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ යම් යම් දේවල් තිබෙනවා. සීනි, ගිතෙල්, හකුරු ආදී උක්සකුරු ඒ වාදිය ඒ එවැනි ආහාර 7 දවසක් විතරයි ඒත් උපසම්පදා භික්ෂුවකට ළඟ තබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට එහාට කරොත් අර කියාපු සම්නිධිකාරක කියලා කියන ශික්ෂාපදයට හසු වෙනවා. අවසාන වශයෙන් දක්වලා තියෙන යාව ජීවික කියලා. ඇතැම් ආහාර නැත්නම් ඖෂධ වර්ග තියෙනවා. අරලු බුළු නෙල්ලි ආදී වශයෙන් කටු කරෝසන ආදී වෙන එකත් සංඝයා වහන්සේලාට එකවරක් පිළිගත්තට පස්සේ ජීවිතාන්තය දක්වාම තබාගෙන අවශ්‍ය අවස්ථාවදී පරිහරණය කරන්න පුළුවන්. අන්දමට ඔන්න ඔය විදිහට ආහාර ද්‍රව්‍ය ඒ විදිහේ පරිහරණය කර දේවල් පිළිබඳ පිළිබඳව හතර මට්ටමකින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ওই විදිහේ নানাවිද ශික්ෂාපද පැනවීම මොකද අර බහුල වශයෙන් ඒවා තැන්පත් කර ගැනීම තුලින් සංඝයාගේ ජීවිතය ගිහි ජීවිත තත්වයටපත් වෙනවා රැස් කිරීම තුලින් අස් කිරීම අමතක වෙනවා අන්න ඒක නිසා අපි තේරුම් ගන්න ඕන නියම සැනසුම ඇති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා රැස් කරගත් පමණට නෙවෙයි ඒ රැස් කරගත් පමණට නෙවෙයි ඒ අස් කිරීමේ ශක්තිය සිත තුල ඇති කර ගැනීමෙනු ඉතින් බේලාටි සිසු ස්වාමීන් වහන්සේ කළ ඒ ක්‍රියාව වැරදි ආදර්ශයක් විය හැකි නිසා අනාගත භික්ෂූන්ට බුදුරජාන් වහන්සේකට ශික්ෂාපදයක් පැනවූ නමුත් අපිට නුවණින් කල්පනා කරලා බැලුවහම උන්වහන්සේගේ මහා ගැඹුරු අදහසකින් එක කෙලෙක්. ඉතින් අපි කොහොම නමුත් දැන් මේ අවස්ථාවේ මේ බඳු දවසක අපේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන එක්තරාම ගැඹුරු, ඊ타මාත්ම ගැඹුරු අංශයක් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ කොටසක් මේ විවරණය කළේ. මේ පින්නතුන් අපි මේ නිවනට මාර්ගය කෙටියෙන් දැක්වුවොත් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂණයයි. දැන් මේ අවස්ථාවේ අද වගේ වටිනා දවසක ප්‍රතිපත්ති පූජා හැටියට අපි සලකන මේ සීල සමාදානින් මේ බොහෝ දෙනා එහි යෙදලා හිටියා වගේම තම තමන්ගේ මට්ටමින් යම් කිසි සමාධියක් කුරු පළපුරුදු සමාධියකින් සමාධි පැත්තට නැඹුරුණා. ඒ වගේම මේ මේ දේශනාවත් අපි බලාපොරොත්තු වෙන අර විදර්ශනාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට උපකාර වෙනවා කියලා. ඒ අවසානයේ තමයි අර කියලා තියෙන අනිමිත්ත අප්පනීත ශුන්්‍යත කියලා කියන ඒ මහා පුදුමාන්ද මේ ඵල සමවත් తත්වය ඒ తත්වයටපත් වුණාට පස්සේ තමයි ආයි නැවත උත්පත්තියකට යන්න තරම් නිමිත්තක් නැහැ එතන ග්‍රහණයක් නැහැ ඇල්මක් නැහැ බහුතෘෂ්ණාවක් නැහැ එතනමයි විමුක්තිය අන්න එතකොට එතන අන්න ඒකයි අපි නිවන කියලා කියන්නේ තේරුම් ගන්න ඕන නිවන කියන්නේ 아무තු ලෝකයක් බහුතෘෂ්ණාව වඩන 아무තු විදියේ සැප ඇති සදාදාකාලික සැප ඇති ලෝකයක් නෙවෙයි ඔන්න ඔය කියාපු මේ දුකෙහි දුකෙහි කෙලවරමයි දුක කෙලවර වුණු අවස්ථාවේ ඇතිවන සැනසීම මෙලොවත් අර විදියට දිටම මෙලොවත් සමාධි සුවය තුලින් රහතන් වහන්සේලා විඳිනවා වගේම අවසාන හිතේ හිත හැටියටත් තියෙන ඵල සමවත සිත එන නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත කොතනකවත් උත්පත්තියක් ඇති වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අර අර අනේක ಜಾති සංසාරං ගාථා ආදී වශයෙන් දැක්ුවේ මේ අති භයානක සංසාරේ නැවත නැවත ඉපදී යන తත්වයේ 아무도 උත්සාහයක් කරන්නේ නැතත් උපදිනවා. ඉපදීම නැති කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. එතකොට අන්න ඒක ඒ උත්සාහයයි මෙතන මේ මැදුම් පිළිවෙත තුල තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කරගත් මේ මේ අද දින රැස් කරගත් කුසල් ශක්තිය තුලින් මේ Taman රැක්ක ප්‍රතිපatti තුලින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒක ඒ ලෝකෝත්තර වශයෙන් වඩලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගැනීමට මේක ධර්මදේශනාත් ඒකාන්තින උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන එතකොට අද මේ තාක් මේ ධර්ම ශ්‍රවණය රැස් කරගත්තු කුසල ශක්තිය මේ ප්‍රතිපatti හිතගෙන මේ පින්නතුට මේ ශාසන අභාවයට යන්න කලින් ඒ උතුම් අමා මහ නිවන ලබා ගන්නට හේතු වාසනා වේවා ඒ වගේම යම් තාක් ලෝකේ අවිච්ඡේස්ඨ කණිට අදක්වා අපගේ ඥාතිනුත් ඇතුළු යම් කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණීය කුසලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධා ඒවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං आकाशट्ठा च ब्रह्मट्ठा देवानागामयिद्धिका पुण्यं तम् अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशट्ठा च ब्रह्मट्ठा चिरं रक्षन्तु देशनम् आकाशट्ठा च देवा रक्षन्तु දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛාපත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා කප්පත්තාදිනිස්සෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඛානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සම්පatti පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න